තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්තුනේ අද දවසේදීත් හැම දිනාම සම්බන්ධ වෙන්නේ අපි ඒ දිගින් දිගටම කරගෙන ආපු වැඩසටහනට ධම්ම සංගණිත් ප්‍රකරණයේ රූපකාණ්ඩයට අදාළව රූපස්කන්ධ රූපස්කන්ධය පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ආවේ ඒකෙත් එතනදී ඒක විදේන රූප සංග්‍රහෝ එක ආකාරයකින් රූපස්කන්ධය සංග්‍රහ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ප්‍රධාන මාතිකා විදිහට සාකච්ඡා කරගෙන ආවා. එතනදී අපි පහුගිය වතාවේදී සාකච්ඡා කළා ඕගනියන් රූපේ කියන එක ඕග ධර්මතා නෙමෙයි ඕගනීය ධර්මතා ඕග කියලා කියන චතුර්විධ ඕගයක් අපි කතා කළා. කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යා ඕග කියන ඕග හතරක්. එතකොට මේ ඕග හතරෙන් ඕගනීය වෙන රූපය ඕග හතර ඇති මනසකට ඇසුරු වෙන නිසා රූපයට කියන ඕගනීයයි කියලා තනි වචනයෙන්. හැබැයි රූපේ කවදාවත් ඕඝය උනේ නැහැ. එතකොට මෙතනදී අපි කතා කළා කාම ඕඝ කියන එක මොකද්ද කියන එක කාමය ඇතිතාක් රූපේකම යෙදෙනවා කියන එක ඒ වගේම භවෝග කියන එක අපි කතා කළා භවය කියන කාරණාව කාම භව රූප භව අරූප භව කියන විදිහට භවයත් අපිට සකස් කරලා දෙනවා භවයට හසු වුණ කෙනා සැඩපහරක් විදිහට අපි ගහගෙන යනවා කියලා කිව්වා. ඒකට ඊට කලින් අපි කතා කරපු මාතෘකාව ග්‍රන්ථනීයයි කියපු කාරණාව. එතකොට අවිද්‍යා කාය ග්‍රන්ථය, ව්‍යාපාද කාය ග්‍රන්ථය, විචිකිච්ඡා කාය ග්‍රන්ථය දැන් සත්‍යාබිනිවේෂා නැත්නම් ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං කියන මෙන්න මේ කාය ග්‍රන්ථි ටික පිළිබඳව අපි කතා කළා සාකච්ඡා කළා. ඕගනියන් කියලා කියන වචන තුල ඕගය කියලා කියන්නේ සැඩ පහරට ඕග තරණ සූත්‍රය ඒ කියන්නේ සැඩ පහරක් තරණය කරන එක උදාහරණයකට ගත්ත සූත්‍රය. මේ ඕග කියන වචنين හැම වෙලාවකදීම කියන්නේ සැඩ පහර කියන අර්ථයෙන්. ඒකට කාම ඕඝ කියලා කිව්වේ කාමයේ නැමැති සැඩපහර, භව ඕඝ කියලා කිව්වේ භව නැමැති සැඩපහර, දික්ඛි ඕඝ කියලා කියන්නේ දෘෂ්ටිය නැමැති දික්ඛිය නැමැති සැඩපහර. එතකොට මේ දික්ඛිය නැමැති සැඩපහරට හසු වෙච්ච කෙනා ලෞකිකත්වයේ මතම දුවනවා නැතිනම් රූපයේ අනුවම රූපයේ අනුවම කටයුතු කරනවා දිට්ඨිය නැමැති සැඩපහරට හසු වෙච්ච කෙනාට එතනින් ගැලවෙන්න ලේසි පහසු කාරණාවක් නෑ. මොකද ඔහුගේ සම්පූර්ණම දිට්ඨියම සකස් වෙලා තියෙන දර්ශනයම සකස් වෙලා තියෙන්නේ ඒ ඕගෙහෙට අනුව යන විදිහට. එතකොට මෙතනදී ඕග කියලා දිට්ඨිය ඕගයක් හැටියට සඳහන් කරන්නේ අපි කවුරුත් කටයුතු කරන්නේ තම තමන් තුළ ඇති දර්ශනයකට සාපේක්ෂව දර්ශනයකට අනුව අපි කවුරුත් ජීවත් වෙන්නේ අපි තුළ තියෙන ඒ දර්ශනීය විදිහට ඒ දර්ශනයට තමයි අපේ දික්කේ කියලා කිව්වේ අපේ දර්ශනේ වැරදුනොත් ඒ කියන්නේ අපේ දික්කේ වැරදුනොත් අපිට ඔබෙහිට යන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම අපේ ධිට්ඨිය හරිය එතකොටත් අපි එක ශ්‍රෝතයකට පැමිණෙනවා. ඒත් එක ශ්‍රෝතයක් සැඩපහර. ඒ තමයි ශ්‍රෝතං ආපන්නෝ ශ්‍රෝතයට පැමිණුණා දහම් ශ්‍රෝත ශ්‍රෝතයට පැමිණුණා. දහම නැමැති සැඩපහරට පහපත් වුණොත් එයා නිවන නැමැති සයුරෙන් නතර වෙනවා. ඒ වගේම දික්තිය වැරදිලා මිත්‍යා දික්තිය නැමැති ඕගේට හසු වුණොත් එයා සසර නැමැති සයුරින් නතර වෙනවා. එතකොට සම්මා දිට්ඨිය එක පැත්තකින් ඕගයහත් වෙලා අපි අරගෙන යනවා දර්ශනීය පැත්තෙන් නිවනට මිත්‍යා දිට්ඨිය එක පැත්තකින් ඕගයහත් වෙලා අපි අරගෙන යනවා සසරට එතකොට අද අපි කවුරුත් කටයුතු කරන්නේ අපි කාගේ සංකල්පනා අපි පවත්න්නේ ඔන්න ඔය ඕගේ අනුව. ඕගේ අනුව කියලා කිව්වේ අපි කවුරුත් ජීවත් වෙන්නේ ඔය අපි තියෙන දෘෂ්ටිය මතවාදය අනුව. අපි හිතාගෙන ඉන්නේ රූපෙ පැත්තෙන් සැප දැනෙනවා කියලා. ශබ්දය අහලා අපිට සතුට වෙන්න පුළුවන් කියලා ගන්ධයේ විඳලා රසයේ විඳලා ස්පර්ශයේ විඳලා අපිට සතුට වෙන්න පුළුවන් කියලා. රූපේ දැකලා සතුට වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අපි හොඳ ප්‍රියමනාප ලස්සන රූප හොයනවා සතුට ඇති කරගන්න. ඒ වගේම සද්ද තුල සතුට ඇති වෙනවා කියලා හිතන අපි සද්දේ හොයනවා මිහිරි ප්‍රියමනාප කන පිනවන්න පුළුවන් සද්දයක්. ඒ වගේම රසයේ ප්‍රිය මధుර වශයෙන් අපි දකින අපි රස ලෝකෙ තුල හොයන්න පෙළඹෙනවා ඒක අපේ දර්ශනය. ස්පර්ශයත් එහෙමයි. කොටින්ම කියනවා නම් බත් විඥානක් අකට අරගෙන මේ බත් විඥාන කනකොට කටට ගත්ත එක බත් පිඬක දැනෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා හැපිලා එනකොට දැනෙන රසය අපි දකින්නේ කොහේ තියෙන රසයක් හැටියටද? අපි දකින්නේ ඒ රසය අර බත් පිඟානේ තියෙන රසය හැටියට. දිවට ස්පර්ශ වෙන මොහොතේ අපි රස විඳින්නේ. ඒ වුණාට අපේ අදහස තියෙන්නේ ඒ රසය ආවේ කොහෙන් කියලාද? අර බත් පිඟානේ කියලා. ආපහු අර විදිහේ රසයක් හදාගන්න ඕනේ වුණොත් අපි මොකද කරන්නේ? අර බස්සිනානට මත දානවා. නතර වෙන්නේ නැහැ. එතකොට අපි හිතේ තියාගන්නා දෙයක් ඒ හිතේ තියාගන්න පදම එනකන් ඒ දේ කරනවා. අපි හිතේ තියෙන හොද්දේ පදම මොකද්ද කියන එක. ඒ හිතේ තියෙන හොද්දේ පදම එනකන් අපි ලුණු දානවා දිස්ත්‍යානවා ඕන දෙයක් කරලා අපි හිතේ තියෙන පදම හොද්දට එනකන් හදනවා. ඇයි අපි හිතාගෙන ඉන්නේ ඒ හොද්දේ රසක් බලාපොරොත්තු වෙන්නේ රස තියෙන්නේ හොද්දේ කියලා. ලෝකිට අනුව නම් ඇත්තටම රස. අපිට රස ආවේ හොද්දෙන් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව ධර්මයට අනුව අපිට රසාවේ හොද්දට අනුව නෙමෙයි හොද්ද එක උපකාරක ධර්මයක් විතරයි. රසය දිවෙන් තොරව පැනෙන්නේ නැහැ. දිව ඇතිකල්ලි රසයක් දැනෙන්නේ. ස්පර්ශ වෙන මොහොත දැනෙන රසය මිසක හොද්දේ තියෙන රසය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් හොද්දේ රස නැද්ද කියලා. හැබැයි හොද්දේ රස ගැන ඔබට ඇති කරගන්න පුළුවන් සංකල්පනාවක් මිසක සංඥාවක් මිසක මානසිකාරයක් මිසක කවදාවත් ඔබට හොද්දේ රස දිවේ නොතවරී නම් ඔබට විඳින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක නිසා හොද්දේ රස විඳිනවා නම් අපිට ඒක දිවට ස්පර්ශ කරගන්නම වෙනවා දිවට පතිත කරගන්නම වෙනවා. ඔකට අපි උදාහරණයක් කියන්නේ අපේ සේනාසනේ හිටපු එක ස්වාමීන් වහන්සේ නමකට ඒ පිළිකා රෝගයක් ඇවිල්ලා කටේ එතනට ප්‍රතිකර්ම කරපු නිසා උන්වහන්සේට ඒ රෝගී තත්ත්වය නිසා රස නොදෙනී ගියා. එතකොට මේ රස නොදෙනී ගියපු හාමුදුරුවන්ට දවසක් කැඳේ එකක් හදාගෙන කැඳේක වළඳනවා. අනිත් හාමුදුරුවරු කෙනෙකුත් මෙතෙන්ට ගිහිල්ලා මේ කැඳේකෙන් පොඩ්ඩක් අරගෙන මේ හාමුදුරුවොත් කැඳේක දීලා තියෙනවා. හැබැයි කටේ තියන්න බෑ ලුණු රසයි. දැන් ලුණු වැඩි මේ කැඳේ එක අර අනිත් හාමුදුරු බොනවා කිසිම ප්‍රශ්නයක් නැතුව එක්කෙනෙකුට ලුණු වැඩි. එතකොට අපිට ඇත්තටම ප්‍රශ්නේ උනේ අපි වින්දේ ලුණුද අපි වින්දේ දියද? අපි ලුණු වෙන්න නම් අපි කාගේ දෙන්නගෙම දිවේ ගැටෙනකොට අපිට එක සමානව වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි වින්දේ අපි කාගේ කාගේ පුද්ගලිකව තියෙන දිවේ හැකියාව මිසක එක හොද්දේ හැකියාව උනේ නැහැ. ඒක පැත්තකින්. ඒ වගේම තමයි එක කටක් කටට ගත්තට පස්සේ ඊළඟට තියෙන කටත් ඒ රසමයි කියලා අපිට යම් අනාගතය පිළිබඳ භව තෘෂ්ණාවකින් විතරයි අපිට බලාපොරොත්තුවක් කියාගන්න පුළුවන්කම තියෙන්නේ. තාම ඒ රසය අපිට පැමිණිලා පත් වෙලා නැහැ. ඒ වගේම අපිට යම් රසයක් මීට කලින් ඉඳනනම් ඒ රසය දැන් නැත්තේ නැහැ. එතකොට අපිට මේ මොහොතේ ගැටෙන රසය ගැන මිසක අතීතය අනුව ගියපු රසයවත් ඒ වගේම ඉස්සරහට තව ඒ රසය ලබන්නවත් පුළුවන් කමක් බලාපොරොත්තුවක් නැත්තේ. ඒ බලාපොරොත්තුව තියෙනවා නම් අන්න එතකොට කියනවා එයා සැඩ පහරට හසු වුණු පුද්ගලයෙක් කියලා. එතකොට මොකද්ද එයා හසු වුණ සැඩ පහර? එක පැත්තකින් කාම ඕගේට එයා හසු වෙලා, තව පැත්තකින් භවෝගේට හසු වෙලා, තවත් පැත්තකින් එයා ditthi ඕගේට හසු වෙලා. මොකද්ද එයාගේ දර්ශනය? එයා හිතන්නේ එළියේ තියෙන දෙයින් තමයි මේ සැපාවේ කියලා. ඒක එයාගේ දර්ශනය, ඒක එයාගේ වැරදි දැක්ම. ඒ වැරදි දැක්මක අපි පුද්ගලයෙක් පුද්ගලයෙක් කියලා කතා කරාට ඇත්තටම තියෙන්නේ මිච්ඡා අංග 8ක පැවැත්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මිච්ඡා කොටස සම්මා කියන කොටස අයින් කරලා මිච්ඡා දැම්මට පස්සේ අපි පුද්ගලයෙක් කියලා කතා කරාට මිච්ඡා අංග ටිකක පැවැත්මකුයි තියෙන්නේ. ඒ මිච්ඡා අංග ටිකේ තියෙන පැවැත්ම තමයි අපි අපේ දර්ශනය අනුව සකස් වෙච්ච අනිත් අංග 7 එතකොට අපේ දර්ශනයේ තියෙන ලෝකෙන් සැප විඳින මට්ටමකට අපි ලෝකේ සැප විඳින මට්ටම හැබැයි කොයිතරම් දුරට සහේතුකද සාර්ථකද කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකයෙන් සැප විඳින මට්ටම බොහොම తాවකාලික වගේම බොහොම ප්‍රාථමික මට්ටමක්. ඇයි? අපි සැප නැති තැනක සැප ඇති කරගන්න පිරිසක් නිසා. අහලා ඇති ගොඩක් වෙලාවට මම මතක් කරන දෙයක් හරියට මේක රත්තරන් විදින මනස වගේ කියලා. රත්තරන් විදින මනස කියලා කිව්වේ අපි රත්තරන් මාලයක් කියන දේ අපි කාටවත් සපසහගත දෙයක්. කැමති වටිනාකමක් දකිනවා. දකින නිසා මේ වටිනාකමක් ලැබෙන දේ අපි ඒ විදිහට හැසිරෙනවා. ඒකට මේ වටිනාකමක් ලැබෙන රත්තරන් මාලේ අපි කරේ දාගෙන අපි සතුටු වෙනවා. අපිට ඒ සතුට ආවේ කොහෙන්ද? අපි හිතන්නේ රත්තරන් මාලෙන් ආවා කියලා. නමුත් අපි මෙහෙම හිතුවොත් පාරායිනේ ඉන්න මිනිස්සෙක් පාරායිනේ යන එක මිනිස්සෙක් පාරායිනේ තියෙන වැල් කෑල්ලක් අරගෙන කරේ දාගන්නවා. දැන් පාරායේ තියෙන වැල් කෑල්ල කරේ දාගෙන එයා සතුට වෙනවා. අපි යාට කියනවා ෆිස්සික් කියලා. ඉතින් අපි මාළේ දාගෙන සතුටුනේ අපි තුලම නම් ඒකේන පාරායේ තියෙන වැල් කෑල්ලක් කරේ දාගෙන එයා සතුට වෙනවනම් එයත් වැල් කෑල්ලෙන් සතුට වෙලා අපි මාළෙන් සතුට වෙලා මේ සතුට වෙනස මොකද්ද? ඒ සිද්ධිය තුල විතරක් කතා කරන්නේ. එතකොට එතන ඇති එකම වෙනසයි තියෙන්නේ. ඒ තමයි රත්තරන් විඳින මනස ගැන අපිට තියෙන මේ දර්ශනේ ලෝක සම්මතයි නැතිනම් කොටින්ම කියනවා අපේ පිස්සුව ලෝක සම්මතයි. ලෝකෙන් සීල් එක ගහලා දීලා තියෙනවා මේක හරි කියලා. හැබැයි වැල් කෑල්ල විඳින මනසට ඒක ලෝක සම්මත වෙලා නැහැ. ඔතනදී හැබැයි ලෝකේ වැල් කෑල්ල කරේ දාගත්ත පිරිස වැඩි වෙලා ඔතන අඩු වුණා නම් සතරම් මාලයක් දාගන්න කෙනා තනි කෙනෙක් වුණා නම් එදාට රත්තරන් මාලේ දාගත්ත කෙනා පිස්සෙක් කියලා. එතකොට ඒක තමයි ලෝකයේ සම්මතය තුල තියෙන බොරුව සම්මතය තුල තියෙන යථාර්ථය. ඒක හැමදාම බොරුව මත එළිය පැත්තෙන් යන දේ. ඒ අපි එළිය පැත්තෙන් සැප දකින රූපයෙන් සැප හොයන මානසික මට්ටමට තමයි කිව්වේ අපේ දික්ටි සහගත කෙලෙසේ කියලා. නැතිනම් ඒකට තමයි කිව්වේ දික්ටි යෝගය කියලා. අපේ මුළු ජීවිතේම ගලාගෙන යන්නේ අන්න ඔය දික්ටි යෝගයත් එක්ක. ඔය දික්ටි යෝගය අපිට හැමදාම අපේ ජීවිතයේ අනිත් පැත්ත හරවලා අනිත් පැත්තට කරකලා දීලා තියෙනවා. කොහොමද අපේ දික්තියෝගේ ජීවිතය අනිත් පැත්තට කරකලා දීලා කියලා කියන්නේ? පුංචි කාලේ ඉඳලා ළමේ ඉගෙන ගන්න තැන ඉඳලා මැරෙනකම්ම අපි බලාපොරොත්තු වෙන්නේ බාහිරින් එන සැපයක් විඳින්න ඒත් අපිට නොලැබෙන එකම දේ ওই බාහිරින් එන සැපේ අපි විඳිනවා කියන කාරණාව. අපි හැමදාම ලෝකේ සැප බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ඉඳගෙන ඉන්න අපිට හිත ගැනීම කියන එක සැපයක් වෙන්න පුළුවන් ඉඳගෙන දුක් විඳින අපිට. ටිකකින් හිතගත්තට පස්සේ ඉඳ ගැනීම කියන දුකෙන් මිදුණ හිත ගැනීම කියන සැපේ ලැබුණා වගේ අපිට තේරෙනවා. හැබැයි හැම වෙලෙම හිතගෙන ඉන්න බෑ. ටිකක් වෙලා යනකොට හිත ගැනීම කියන දුක දැනෙනවා. ඒ දුක දැනෙනකොට අපි හිතනවා දැන් නම් හිත ගැනීම දුකයි කියලා. නමුත් ඇත්තටම හිත ගැනීමේ දුක පටන් ගත්තේ යම් මොහොතක ඉඳගෙන ඉඳලා නැගිට්ටනම් ඒ නැගිට මොහොතමයි. එතකොට මේ නැගිට බව තුළම අපිට හැමදම දුක උරුම වෙලා තියෙනවා. අපිට දුක ඇති කරන සැපයි කියන විපල්ලාසයේ පෙරළෙන අදහස හිතේ ඇති වෙලා තියෙනවා. යටත් පිරිසෙන් සතර ඉරියව්වම දුක වෙනකොට අපිට කොහෙන් වෙන සැපයක් පණවන්නද? ඒ වගේ ජීවිතේ අපි සැප විඳින්න කියලා ගත්ත දේම අනිත් දවස් වෙනකොට අපිට ජීවිතේ දුක කියන දේ උරුම කරනවා. ඒ අපේ මිච්ඡා දිට්ඨිය නිසා නැතිනම් දිට්ඨි යෝගය නිසා දිට්ඨි යෝගය අපිව නතර කරන්නේ අන්න ඒ වගේ දුකකින්. නැතිනම් දිට්ඨි යෝගය ඔය එළියේ තියනවා තියනවා කියන ගතියම අපිට දීලා අපිව නතර කරන්නේ සසරෙන්. තව ආත්ම භාවයක් අරගෙන ගිහිල්ලා දීලා තව ප්‍රතිසන්දියක් වශයෙන් විඥානත් හිතියක් හදලා දීලා විඥාණයට පිහිටින්න තැනක් අල්ලලා දීලා තමයි ඔය ditthi යෝගේ නතර කරන්නේ. එහෙම නැතුව දික්ටි යෝගේ එයාගේ වැඩේ මගින් නතර කරලා යන කෙනෙක් නෙමෙයි. පටන් ගත්තනම් ගිහිල්ලාමයි නතර වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ඕගේ තමයි අවිද්‍යාවෝගය. අවිද්‍යාවෝග කියලා කිව්වේ නොදන්නාකම. අවිද්‍යාව. මොකක් නොදන්නාකමද? චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. අවිද්‍යාවෝගය. ඒ චතුරාර්ය සත්‍ය නොදන්නාකම තමයි අපිට කාමෝගයක්, භවෝගයක්, ditthියෝගයක් කියන මේ ඕග ටික පැවැත්මටම උපකාර වෙච්චි මූලක්ලේශයේ බවට පත් වෙච්චි ප්‍රධානම ඕගය වෙන්නේ අවිජ්ජාෝගය. ඔය තුනම සැඩපහර යන මාර්ග තුනක් නම් කාම භව ditthi කියන තුන ඔය තුනේම යන සමාන ජලය වගේ තමයි අවිද්‍යාව කියන එක. ඒ හැමතැනකම අපිට අවශ්‍යම කෘත්‍ය සිද්ධ කරලා තියෙන්නේ අවිද්‍යාවගෙන්. එතකොට ඔන්න ඔය ධර්මතා ටිකට කියනවා ඕග කියලා. ওই ටික තමයි යෙදෙන්නේ. ওই ටික තමයි තම තමන් තුළ හදාගන්න ටික. කාම, භව, ditthi සහ අවිජ්ජා කියන ලක්ෂණය. කෙනකෙනාගේ මනසේ ওই ලක්ෂණ ටික යෙදෙනකොට හැබැයි තම තමන් ඒ ලක්ෂණ ටික පසිට කරගන්නේ ඕග නොවන තැනකින්. එයාට කැමති වස්තු පේනවා. ඒ වගේම තියෙන වස්තු පේනවා. ඇති බවට හම්බෙන දේවල් තියෙනවා. ඒ වගේම ඇති බවට දැర్శණය වෙන දැක්ම අනුව ප්‍රනිදි වශයෙන් යන එයාගේ දර්ශනයක් තියෙනවා ලෝකේ. ඒ ඔක්කොම මුල් වෙච්ච අවිද්‍යාවක් තියෙනවා. එතකොට එයාට ඕගේ සම්පූර්ණම සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ එහා සමානම කාරණාවක් තියෙන්නේ යෝගනීයං. සියලුම රූපය යෝගනීයයි. යෙදෙනවා. එතකොට මොකේද යෙදෙන්නේ? යෝග ධර්මතා ටිකේ. යෝගේ තමයි කාම යෝග භව යෝග, ditthi යෝග, අවිද්‍යා යෝග. අර කලින් මතක් කළේ ඕග මේක යෝග. එතකොට මේ යෝගයේ ලක්ෂණය තමයි යෙදෙන බව. එතකොට මේ යෙදෙන බව කාමයේ යෙදෙන බව. ඒ වගේම භවයේ යෙදෙන බව, ditthියේ යෙදෙන බව, අවිද්‍යාවේ යෙදෙන බව. එතකොට මේ යෝගය හදලා දීලා තියෙනවා. එතකොට මේක බොහොම ලක්ෂණ පෙළක් පෙන්වනවා. මේක අමතරව අපි මේකට පොඩ්ඩක් ආදේශ කරගත්තොත් නිත්‍යපකරණයේදී බොහොම වටිනා පෙළක් අපිට පෙන්වනවා. මේ නිත්‍යපකරණයේ මේ පෙන්වන පෙළ මෙතන පිළිවෙලත් එක්කම බලනකොට අපිට ටිකක් යම් අර්ථයක් මතු කරගන්න පුළුවන් තැනක් තියෙනවා. හැම වෙලාවකදීම ලෝකේ සතර ආහාරයක් තියෙනවා. අපි මුලින්ම කතා කළා සතර ආහාරය කියන්නේ මොකක්ද කියලා. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට මෙන්න මේ ටිකට කියනවා සතර ආහාර කියලා. එතකොට මෙන්න මේ සතර ආහාරවල අපිට කබලින්කාර ආහාරය කැබලි වශයෙන් ගන්න නැතිනම් ඕජස්තමක රූප කලාප දෙන ආහාරය නිසා සතර ආහාරය කියන කාරණාව නිසාම ඇති වෙනවා හිතේ විපල්ලාස හතරක් සතර විපල්ලාසය විපල්ලාස හතර බෙදනවා සතර ආහාරයට එතකොට විපල්ලාස හතර සතර ආහාරයට බෙදුවට පස්සේ මේ කබලින්කාර ආහාරයට හැම වෙලාවකදීම බෙදෙනවා දුක ඇති තැනක සැපයි කියන සංඥාව. ඒ වගේම පස්සාහාරය පස්සාහාරයට දුක ඇති තැන සැපයි කියන සංඥාව කබලින්කාර ආහාරයට අසුබයේ සුබයි කියන සංඥාව. අසුබදී සුබයි කියන ලක්ෂණය හැම වෙලාවකදීම කබලින්කාර ආහාරයේ පැත්තෙන් ඒ වගේම ස්පර්ශ ආහාරයේ පැත්තෙන් අපිට ගෙනල්ලා දෙනවා දුක් දේ සැපයි කියන සංඥාව. එතකොට කබලින්කාර ආහාරය පිරිසිඳ නොදන්නාකම නිසා අපිට ඇතිවෙන ආශ්‍රවේ නැතිනම් විපල්ලාශය තමයි මේ අසුබ දේ සුබයි කියන සංඥාව. කබලින්කාර ආහාරය හැමදාම අසුබ වූ මට්ටමකින්මයි පැවතුනේ. එතකොට අසුබ වූ මට්ටමකින් කියලා කිව්වේ කවදාවත් සුබ අර්ථයක් සිද්ධ කළේ නැහැ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු මේ කය දිහා අපි බැලුවොත් රළු විදිහටම අරගෙන සුබ කියන සංඥාවක් අපිට ඇති වුණාට මෙතන තියෙන යථාර්ථය අසුබයි කියන ලක්ෂණය. අපි කිව්වොත් අපිට සුබයි ලස්සනයි කියලා පෙනෙන මේ රූපය ටිකක් විමසලා බලන්න කියලා කිව්වොත් අනිච්චයකට හරි යොමු කරලා ටිකක් බලන්න කිව්වොත් මේක බොහොම අප්‍රසන්න විදිහට අපිට පෙනේ. බොහොම බලන්න බැරි මට්ටමකට අපිට දකින්න පුළුවන්. දැන් මේ අප්‍රසන්න විදිහට පෙනෙන මෙන්න මේ මට්ටමේදී හැම වෙලාවකදීම අපිට පත් වෙලා තියෙන දේ තමයි අසුබදී සුබයි කියන ලක්ෂණය. අද අපිට සුබ දර්ශනය දෙවියෙකුට වගේ කෙනෙකුට බොහොම අසුබදායක වෙන්න පුළුවන්. ඒ වගේම අපිට සුබයි කියලා අසුබයි කියලා පෙනෙන දේ තව කෙනෙකුට බොහොම සුබ වෙලා පේන්න පුළුවන්. ඒක තමයි තියෙන ඇත්ත ස්වභාවය. අර සාමාන්‍යයෙන් කතාවටත් කියන්නේ මිනිස්සෙකුගේ ගඳ දෙවියෙකුට ගව් ගානක් වෙනවායි කියලා. එතකොට දිව්‍ය ලෝකයේ තියෙන ඒ ස්වභාවය අනුව සුකුම ශරීරය අනුව ඒගොල්ලන්ට විතර දුඟදක්. ඒගොල්ලන්ට ඒක සුවඳක් නෙමෙයි. නමුත් අපිට මෙතන සුවඳක් නෙවෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට කුමක් නිසාද අසුභයම ඇති තැනක සුභයි කියන විපල්ලාසය නිසා. එතකොට අපිට අසුභයක් කියලා පෙනෙන තැනක අපිට යම් අසුභයි කියලා අසුභ ලක්ෂණයක් පෙනෙන තැනක දකින්න තියෙන දෙයක් තමයි ත්‍රිසංගත සතෙක් ගත්ත සමහර විට එයාට ඒක සුභ සංඥාවක්. අසුචි ටිකක් ගත්තොත් අපිට ඒ අසුචිය බොහොම පිළිකුල්. නමුත් ඒ අසුචිය සුබදායක සත්පුද්ගල මට්ටමකුත් තියෙන්න පුළුවන්කම තියෙනවා. එතනක් පවතින විඥානයක්, එතනක් පවතින ස්කන්ධ ධර්මතා ටිකක්. නමුත් එයාට අසුබය සුබයි කියන සංඥාව තුළ පිහිටා තියෙනවා. අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයකදී දේශනා කරනවා නීලහේකයා කියන පණුවෙක් පිළිබඳව අසුචි වලේ ඉන්න මේ පණුවා නිතරම අසුචි බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට දැන් ඒ කෙනාගේ සංඥාව ඒ කෙනාගේ මානසිකාරයේ තියෙන්නේ ඒක සැපදායක විදිහට. එතකොට නමුත් ඇත්තටම මේ යථාර්ථවාදීව බැලුවොත් අසුබ වූ තැනක සුබයි කියන විපල්ලාස සංඥාව පෙරළුණු සංඥාව තමයි පවතින්නේ. අසුබයේ සුබයි කියලා පෙනෙන මේ විපල්ලාස සංඥාව තමයි කබලින්කාර ආහාරයේ පිරිසිඳ නොදන්නාකම නිසා අපිට ඇතිවෙන සංඥාව. ඊට පස්සේ මෙන්න මේ විපල්ලාසය නිසා අසුබේ සුබයි කියන මේ විපල්ලාසය නිසා අපිට සුබ සහගත දේවල් හම්බෙනවා ලෝකෙ තුල. ඒ සුබ සහගත දේට අපි කැමති වෙනවා. උපාදාන කරනවා. උපාදාන වශයෙන් අපි ඒකේ ඇලෙන මට්ටමකට යනවා. ඒකෙදි උපාදානයේ කොටස් දෙකකට බෙදෙනවා. අපිට කාම වශයෙන් අපි උපාදාන කරනවා වස්තුකාම වශයෙන් ඒ වගේම ක්ලේශකාම වශයෙන් කාම උපාදානයේ කොටස් දෙකකට බෙදෙනවා. ඇති වෙන්නේ කෙලේශකාමයේ කෙලේශයක් තුලයි කැමැත්ත කියන දේ ඇති වෙන්නේ. ඒක පතිත කරන්නේ කොහෙටද? බාහිර භෞතික රූපෙට එතකොට අපිට තේන්නේ වස්තුව කාමයක් විදිහට. වස්තු කාමයේ අපි හදාගෙන තියෙනවා. කෙලේශ කාමයේ ඇති තැනක වස්තු කාමය අපි නැවත නැවතත් පවත්නවා. ඒක තමයි අපේ ජීවිතේ. එතකොට මෙන්න මේ විදිහට දැන් ඔන්න අපි ඒක පෙළක් මේ කතා කරගෙන ආවේ. අපි ආපහු මතක් කරගත්තොත් කබලින්කාර ආහාරය පිරිසිඳ නොදන්නාකම නිසා අසුභයේ සුබයි කියන සංඥාව අපිට ඇති වුණා. අසුභයේ සුබයි කියන මේ විපල්ලාස සංඥාව නිසා අපිට උපාදානය ඇති වුණා කාම උපාදානය. එතකොට කාම උපාදානය ඇති උනේ තම තමන්ගේ මනස තුල කෙලෙස කාමය ඇති උනේ කෙලෙස කාමයේ පතිත කරගත්ත වස්තු හොඳයි නරකයි වගේ පේනකොට එයාට කියනවා වස්තු කාමය ඇති වෙනවා. එතකොට හොඳ නරක වස්තු ලෝකෙ තුල ඇති වෙලා තියෙනවා. එතකොට මේ කාම උපාදානයේ යෙදෙනකොට කාම උපාදානයේ යෙදෙන කෙනාට කාම යෝගය ඇති වෙනවා. කාම යෝගය ඇති වෙනකොට හැම වෙලාවකදීම අවිද්‍යාව නැතිනම් කාය ග්‍රන්ථිය ඇති වෙනවා. කාය ග්‍රන්ථිය ඇති වෙනකොට ඕගය ඇති වෙනවා. කාම ඕගය. ඒකට කාම ඕගය ඇති වෙන තැන කාම සල්ලය ඇති වෙනවා. මේ අපි රූපකාණ්ඩේ කතා කරපු කාරණා ටිකම පෙළගස්සනව නිත්‍යපකරණයේදී ඒ වගේ න්‍යායක් යටතේ අපි ආපහු කබලින්කාර ආහාරයේ පිරිසිඳ නොදන්නා කම නිසා කබලින්කාර ආහාරයේ ඇති තැනක අසුබ දේ සුබයි කියන විපල්ලාස සංඥාව අපිට අද අපේ මත්තමේදී අසුර වෙනවා ලෝකෙ තුල අපි කතා කළ ආහාරය ගැන කතා කරනකොට මුලින්ම සතර ආහාර කබලින්කාර ආහාරයෙන් නොමිදුණු මට්ටමක් ඇත්තේ නැහැ කියන මට්ටමක. එතකොට මේ අපිට යම් සුබයි කියලා හම්බෙනවා නම් ඒ සුබ බව හම්බ වෙන්නේ හමුවන්නේ කබලින්කාර ආහාරයේ පිරිසිදු නොදන්නා මානසික මට්ටම නිසා. එතකොට මේ කබලින්කාර ආහාරයේ පිරිසිදු නොදන්නා මානසික මට්ටම නිසා හමු වෙන අසුබයේ සුබයි කියන මේ විපල්ලාශය නිසා අපිට හදලා දෙන උපාදානය උපාදානයට කියනවා අපිට කාම උපාදාන කියලා අසුබේ සුබ වශයෙන් සුබ දෙයට කැමති වීම. එතකොට කැමති වීම ඇති වෙන්නේ කෙලෙස් කාමයක් විදිහට අපි කෙලෙස් ටිකටයි කැමති. එතකොට කෙලෙස්යට කැමති වෙනකොට ඒ කැමැත්ත අපිට වස්තුව පැත්තට කැමති වගේ හදලා දීලා තියෙනවා. එතකොට කෙලෙස් කාමය අපිට වස්තුව මතට පතිත වුණාට පස්සේ වස්තු කාමය හදලා දීලා තියෙනවා. වස්තු කාමය හැම වෙලාවකදීම මේ කාම කියන උපාදානය ගත්ත වස්තුකාම ක්ලේශකාම වශයෙන් ගත්ත කාම උපාදානය අපිව යොදවනවා මොකද කාම නැමැති යෝගයේ යොදවනවා කාම නැමැති යෝගයේ අපි යොදවනකොට අපිට ඇති කරනවා අවිද්‍යා කාය ග්‍රන්ථියක්. එතකොට අපිව දැඩිසේ කයකම බැඳලා ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන සැඩ පහරක් ගහගෙන යන්න පුළුවන්. අපිට බැඳකට පස්සේ අපිව ගැට ගහගෙන ගහගෙන යනවා මේ ශෝකයට අහු වෙලා එහෙම නැතිනම් ඕගයට අහු වෙලා. මේ ඕගයට අහු වෙලා අපිව ගහගෙන යනකොට අපිට ඇති වෙන ධර්මතාවය තමයි සල්ලේ කියන දේ. හුලක්. කාමයෙන් නැමැති හුල අපිට උරුම වෙනවා. එතකොට දැන් ඔන්න ඔය පෙළ තුල අපි බැලුවොත් උදාහරණයක් කිව්වොත් හරියට කාම උපාදානය කියන එක කබලින්කාර ආහාරයේ පිරිසිඳ නොදන්නාකම නිසා විපල්ලාස හදාගෙන විපල්ලාසය නිසා උපාදානය හදාගත්තා මේ උපාදානය කියන කාරණාව කියන එක ගොනෙක් වගේ කියලා කිව්වොත් අපි මේ ගොනාව අපි යෝග යොදනවා නිකන් ගොනෙක් හිටියට බෑ අපි ගොනාව යොදනවා හොඳට දැඩිව කරත් එක ඒක තමයි යෝගය එතකොට උපාදානය අපි යෙදුවා මේ කරත්තේ නැතිනම් මේ සසර ගමන යන්න පුළුවන් විදිහට යෝගේ ගුණාව තියලා ගැට ගහනවා. හැබැයි නිකන් ආවට ගියාට ගැට ගහන්න බෑ අපිට ඕක. අපිට ග්‍රන්ථියක් ඕනේ හොඳ. හොඳ ලණුවක් ඕනේ ගැට ගන්න. අන්නේ ලණුව තමයි අපිට ග්‍රන්ථියෙන් හදලා දෙන්නේ. කාය ග්‍රන්ථිය, කය ගැට ගන්න පුළුවන් අවිද්‍යා කාය ග්‍රන්ථිය අපිට විෂම ලෝභයේ පැත්තට හදලා දෙනවා. දැන් ඔන්න ලිහින්නේ. ගොනා කරත් ගැට ගහලා ඉවරයි. දැන් ලිහින්නේ. දැන් යෙදිලා ඉවරයි. ගැට ගහලත් ඉවරයි. දැන් අපිට පුළුවන් ඕක ගහගෙන යනවා. ගොනා ඇදගෙන යනවා කරත්තේ. දැන් ඕගය කොයි අතටද කැරකෙන්නේ ගොනා සහ කරත්තේ අන්න ඒ පැත්තටම ගහගෙන යනවා. දැන් ඔය ඕගය ඔය යෑම මොන විදිහකටද යන්නේ? හදිසිය හරි ගොනා පෙරළුණොත් කරත්තේ පෙරලෙනවා. බැඳුම හොඳයි. කරත්තේ පෙරළුණොත් ගොනා පෙරලෙනවා. ගොනා පෙරළුණොත් කරත්තේ කරත්තේ පෙරළුණොත් ගොනා දෙපැත්තම පෙරලෙනවා. අන්න ඒ පෙරලෙනකොට අපිට සල්ල කියන දේ ඉතුරු වෙනවා. සල්ල කියලා තියෙන දෙපැත්තෙම තියෙන බොහොම උල් සහිත දේවල්. ඇහෙනවා. වේදනාව දැනෙනවා. ආපහු උත්සාහවත් වෙනවා යන්න. යන්නේක සැපයක් කියලා දකිනවා. ආස්වාදේ නැතුව නෙමෙයි යනවා. ආපහු පෙරලෙනවා. ආයෙත් දැනෙනවා. ආයෙත් යනවා. ඕක තමයි නොකඩව අපේ තින කරත්න. ජීවිතේ ගලාගෙන යන දුක ඒ පැත්තෙන්ම සැප හොයනවා අර පහන් දැල්ලට පනින පළඟටිය වගේ. එතකොට ජීවිතයේ අපේ ජීවිතේට ඔන්න ওই විදිහට අපිට දුක කියන දේ ගලාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කබලින්කාර ආහාරයේ පිරිසිඳ නොදන්නාකම නිසා හිතේ අසුබේ සුබයි කියන මේ පෙරළුණු විපල්ලාශය ඇති කරගෙන විපල්ලාශය නිසා අපි උපාදානය හදාගෙන උපාදානයේ නැමැති මේ ගුණා යෝග නැමැති යෙදීමෙන් යොදලා අපි අරගෙන යනවා ග්‍රන්ථ නැමැති ග්‍රන්ථියෙන් හොඳට ගැට ගහලා ඕගෙට දාලා අරගෙන යන විදිහට. එතකොට මෙන්න මේ විදිහට ඕග යෝග කියන ওই ග්‍රන්ථවල ධර්මතාවල ග්‍රන්ථ ඕග යෝග කියන ධර්මතාවල ওই විදිහේ අර්ථයක් පළක් තියෙනවා. අපි එකින් එකට මේ රූපය අරගෙන රූපය ගැන විතරක් මේ වෙලාවේදී අපි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ රූපය කියන එක ඕගනීයයි යෝගනීයයි කියලා. එතකොට ඕගනීය වුණත් යෝගනීය වුණත් ඒ පෙන්වන අර්ථය තමයි මේක රූපේ කවදාවත් මේ මට්ටමට අපිව පත්කලේ නැහැ. අපි තුලම හදාගත් සංඥා සංකාර දෙක නැත්තම් අපි තුලම සකස් කරගත්ත සංකාර මට්ටමින් තමයි අපි මේ පැත්තට පත් කරලා තියෙන්නේ. නැතිනම් තම තමා තුල හදාගත්ත ආශ්‍රව මට්ටම, කෙලස් මට්ටම. ඒ කෙලස් මට්ටමෙන් හැම වෙලාවකදීම යනවා මිසක රූපේ කවදාවත් ඊට සම්බන්ධ වෙන්නේ නැහැ. කොටිම මේක යොදා ගන්න වෙනවා අපිට නාම රූප පරිච්ඡේදයක් වෙනකම්. නාම රූප දෙක පිරිසිදු දකින්නකම් මේක දෙකක් කරලා දකින්න. ඊට පස්සේ ස්පර්ශ ආහාරයේ අපි කිව්වා දුකේ සැපයි කියන සංඥාව ඇති වෙනවා. යමක් යමක් ස්පර්ශ වෙනවා නම් අපිට ස්පර්ශය කියන දේ දුකම උරුම කරලා දෙනවා හරියට හැම ගහපු එළදෙනක් වගේ හැම ගහපු එළදෙනක් වතුර ඇසුරු කරගෙන ඉන්නවා නම් එයාට වතුර ඇසුරු කරගත්තු ජීවීන් පහර දෙනවා. ඒ වගේම පොළව ඇසුරු කරගෙන ඉන්නවා නම් පොළවේ ඉන්න ජීවීන් එයාව වේදනාවට පත් කරනවා. අහස ඇසුරු කරගෙන ඉන්නවා නම් අහසින් ජීවීන්ව වේදනාවට පත් කරනවා. හැම නැති එළදෙන කොතනක් කොතනක් හරි ඇසුරු කරගෙන පවත්නවා නම් ඒ පවත්වන ඒ හැම තැනක්ම එයාට ජීවිතේ දුකම කියන දේ උරුම කරලා දෙනවා. ඔය දේ දුකයි කියලා කියන්නේ ඔය ස්පර්ශයේ දුකයි කියලා කියන මත්තම හැම වෙලාවකදීම දුක නිසා තමයි අද අපිට දුක නොදැනුණාට සැපයි කියලා හිතන මට්ටම තමයි විපල්ලාසය. නමුත් ආර්ය මට්ටමේදී අපි කොහෙන් ගියත් බලන්න අපි හිත හදලා තියෙන්නේ අපේ හිත සතුටින් තියාගන්න ක්‍රමයක්. අපි ස්පර්ශයට කැමති වෙලා තියෙන්නේ සතුට ඇති කර ගැනීම සඳහා, සැපය ඇති කර ගැනීම සඳහා. හැබැයි ඔය ස්පර්ශය නැතුව අපිට සුඛේ පවත්ව ගන්න පුළුවන් නම් අන්න ඒ තැනකටපත් වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් අපි බොහොම ඊට වඩා කැමති වෙනවා. ඒක නිසා තමයි ධ්‍යානලාභී ආර්යයන් වහන්සේ නමක් ගැන කිව්වොත් මේ ස්පර්ශායතන පහෙන්ම නිදිලා ඒ හිත පැත්තෙන්ම ඇති වෙන සුඛ සහගත ස්පර්ශය ඇලිලා ඒ ඒ මත්තන් වලට අභිභවා යන මත්තමකටපත් වෙලා එතකොට ඒ ඒ මත්තන් අභිභවා යනවා කියලා කියනකොට ඒ ඒ මත්තන් ඉක්මවා යනවා කියලා කියනකොට ඒ ආර්යයන් වහන්සේට නැතිනම් ඒ ධානලාභී කෙනෙක් ගැන කතා කරනවා නම් ධානලාභී කෙනාට හිතේ ස්පර්ශයේ සියුම් වෙලා කයේ ස්පර්ශයේ දුක් සහිත වෙලා අද අපි කාය සංපස්සේ සැපයි කිව්වට එදාට කාය සංපස්සේ දුකයි අපිට මේක රළු වැඩි ඒ වගේම තවත් කෙනෙක් නිවසඤ්ඤා නාසඤ්ඤා තලයටපත් වෙනවා නාම ධර්මයන්ගේ තියෙන ස්පර්ශයේ රළු බව දැකලා. ඒකත් එයාට රළු වැඩි. එතකොට මේ ස්පර්ශ ආහාරය කියන එක අද අපිට අපේ මට්ටමින් දුක ඇති තැනක සැපයි කියන විපල්ලාශි ගෙනල්ලා දීලා තියෙනවා. නමුත් අපිට ඒ ඒ මට්ටම් වලට යනකොට මේ ටික අතහැරලා අරක සැපේ දැනෙනකොට ඒ පැත්තට යනවා. ධානයේ සැපයි කියලා දැනෙනකොට කායික සම්පස්සේ අතහැරලා ධ්‍යාන සම්පස්සේ පැත්තට අපි නැඹුරු වෙනවා. ඒ වගේම ඒ පැත්තේ ස්පර්ශයේ දුකයි අපිට අසඤ්ඤ මට්ටමකටපත් වෙන එක සැපයක් හැටියට තේරෙනකොට අපි ඒ පැත්තට නැඹුරු වෙනවා. එතකොට දැන් අපිට මේ එකක් එකක් එකක් එකක් දුක බවටපත් වෙලා තියෙනවා. ඒක නිසා ස්පර්ශ ආහාරය කියන එක හැමදම දුකම උරුම කරලා දීලා තියෙනවා. ස්පර්ශ ආහාරයේ පිරිසිඳ නොදන්නාකම නිසා දුකේ සැපයි කියන විපල්ලාශය අපිට ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට දුකේ සැපයි කියන විපල්ලාශය නිසා අපිට අද අපි කැමති දුකේ සැපයි කියන විපල්ලාශය නිසා කාම භවයේ උපදින්න. අපිට බහු උපාදානය හදලා දීලා තියෙනවා. අතනින් හදලා දුන්නා අසුභේ සුබයි කියන එක නිසා කාම උපාදානේ දැන් මෙතන දුකේ සැපයි කියන ලක්ෂණය නිසා අපිට හදලා දෙනවා භව උපාදාන. අපි කැමති කාම භවයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න. ඒ වගේම අපි කැමති රූප භවයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න මේ මට්ටමේ නිදිලා එතකොට රූප මට්ටමේ ආශ්‍රෝතිකය. අපි කැමති අරූප මට්ටමට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ එතකොට ඔන්න අපිට කාම රූප අරූප වශයෙන් අපිට ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් පරිසරය හදලා දීලා තියෙනවා. එතකොට ඒ පරිසරය හදලා දීලා තියෙන සම්පූර්ණම භවයේ මත ඒ භවය කියන එක නිකන් ඇති උනේ නැහැ ඒ භවය නැමැති උපාදානය හදලා දුන්නේ අපිට දුකේ සැපයි කියන විපල්ලාස සංඥාව නිසා දුකේ සැපයි කියන විපල්ලාස සංඥාව නිකන් පැවතුනේ නැහැ දුකේ සැපයි කියන විපල්ලාස සංඥාව පැවතුනේ ස්පර්ශ ආහාරයේ පිරිසිදු නොදන්නා කම නිසා එතකොට ස්පර්ශ ආහාරයේ පිරිසිදු නොදන්නා අපිට දුක ඇති තැනක සැප ඇති වෙලා සැපයි කියලා දැනගෙන සැපයට කැමති වෙලා සැප ඇති තැනක ප්‍රතිසන්දි වශයෙන් යන භවයට කැමති වෙලා භව කියන උපාදානයට අපි අර කලින් කතා කරපු විදිහටම ඕගය ඇති කරගෙන තියෙනවා භව ඕගය අපි භවයේ යෙදෙනවා ඊට පස්සේ අපි භවයත් එක්කම ගහගෙන යනවා. එතකොට මේ ග්‍රන්ථියෙන් ගෙතිලා අපි ඒ ඒ තන සතර සත්‍රාභිනන්දනී ඒ ඒ තන සතුටු වෙන විදිහට ඒ ග්‍රන්ථියෙන් බැඳිලා අපි ඒ ඒ තන ගහගෙන යනවා. එතකොට ඒ ඒ තන ඕගේ ඒ ඒ තන සැඩපහර අපිට හසු වෙලා ඒ ඒ තන භවය අපිට සකස් කරලා දීලා තියෙනවා. හැබැයි ඒ ඒ තන සල්ලයක් අපිට උරුම වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහේ පෙළක් යටතේ අපිට ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය නිසා අනාත්මයේ ආත්මය කියන විපල්ලාස සංඥාව. ඊට පස්සේ විඥාන ආහාරය නිසා අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. එතකොට ඒ විපල්ලාස සංඥා ටික නිසා අපිට පිළිවෙලින් හදලා දෙනවා අත්වාද උපාදානය සහ සීලබ්බත උපාදානය කියන මේ උපාදාන ටිකක්. ඒ උපාදාන ටික නිසාම අපිට ditthi yoga භවිජ් ditthi yoga අවිජ්ජා yoga කියන යෝග ටිකක්, ඕග ටිකක්, ඒ වගේම ග්‍රන්ථි ටිකක් අපිට හදලා දෙනවා. දැන් ඒකට අපි යෙදෙන්න ගන්නවා යෙදිලා සසර පැවැත්ම හදාගෙන තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ පෙළක් යටතේ ඔන්න ඔය යෝග කියන එක හදලා දෙනවා. ওই යෙදීම හැම වෙලාවකදීම සසරෙන්ම කෙලවර කරන සසර පැත්තටම අපිව අරගෙන යන ප්‍රතිපදාව. ඕගය, යෝගය එතකොට ඕග නැමැති සැඩපහරෙම යෙදිලා. යෝගයේ නිසාම සැඩපහරේට ගහගෙන ගිහිල්ලා. ඕගයේ නිසා යෝගයත්, යෝගයේ නිසා ඕගයත්. මේ ධර්මතා ටික සම්පූර්ණම අද අපිව අරගෙන ගිහිල්ලා තියෙන්නේ එකම තැන තමයි රූපය වශයෙන් අපිව ඇති කරගත්ත ඇති බවට ගත්ත සංඥා සංකල්පනාව මත. එමත් නැතිනම් රූපයේ පිරිසිඳ නොදන්නා අපේ මානසික මට්ටම නිසා. රූපයේ පිරිසිඳ නොදන්නා මේ මනස නිසා අපිව සම්පූර්ණම කාය ග්‍රන්ථි ටික වගේම ඕගනීය යෝගනීය කියන මේ ධර්මතා ටික ඇති කරලා තියෙනවා. ඒ වගේම ඕග යෝග කියන මේ ධර්මතා ටික නිසා රූපය හැමදාම ඕගනීයයි යෝගනීයයි කියලා නම් ලබලා තියෙනවා. එතකොට මේක කිසිම දවසක වෙන් කරන්න බැරි දෙයක්. ඕග සහිත මනසකට රූපය ඕගනීයයි ඒ වගේම යෝග සහිත මනසකට රූපය යෝගනීයයි මේ විදිහට අපිට ඕගනීය යෝගනීය රූපයක් අද දවසේදී අපිට හම්බෙලා තියෙනවා. එතකොට මේ කාරණා ටික අපි විමසලා බලනකොට අපිට එන්න ඕනේ දර්ශනයක් තමයි ඕගේ කියන කාරණාව තුළ කවදාවත් රූපයේ ලක්ෂණ පේන්න බෑ. යෝගය කියන කාරණාව තුළ අපිට රූපයේ ලක්ෂණ පේන්න බෑ. එතකොට අනාත්ම රූපය ඇති තැනක ඕග යෝග දෙක අපි ඇති කරගෙන තියෙනවා. ඕග යෝග ඇති කරගත්ත නිසාම රූපය ඕගනීයයි යෝගනීයයි කියලා නම් ලබලා තියෙනවා කියන ওই දැක්ම අපිට ඇති වෙලා තියෙන ඕනේ දර්ශනයක් විදිහට. ඊට පස්සේ ඊළඟ කාරණාව සබ්බං රූපං නීවරණීයං. නීවරණීය ධර්මතාවයක්. සියලුම රූපය නීවරණයන් ඇතිකරන හිත ධර්මයක්. නීවරණීයයි. එතකොට නීවරණ නෙමෙයි නීවරණීය ධර්මයක්. නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මතා ටික පංච නීවරණ කියලා අපි කතා කරනවා. මේක අමතරව 6 වෙනි නීවරණයකුත් කතා කරනවා. අවිද්‍යා නීවරණය කියලා අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් සන්දහවතං සංසරතං කියලා වගේ අවිද්‍යාව කියන එක නීවරණයක් හැටියට නිවන ආවරණය කරන ධර්මයක් හැටියට නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන නිසා නීවරණ කියලා කියනවා. එතකොට මේ නීවරණ හැම වෙලාවකදීම හිතේ ඇතිවෙන ධර්මතා රූපය නීවරණීයයි. නීවරණ යෙදෙන මනසකට රූපේ ඊට හිත වෙලා තියෙනවා. නීවරණ සහිත මනසකට රූපේ ඒක නීවරණ ටික සකස් කරලා දීලා තියෙනවා. එතකොට කිව්වොත් කාම ඡන්දය කියලා කිව්වොත් කාම ඡන්ද නීවරණය හැම වෙලාවකදීම කාම ඡන්දේ අපි කලින් ගොඩක් කතා කළා කාම උපාදාන ආදී තැන්වලදී කාම භව කාම යෝග කාම ඕග යන තැනකදීම කතා කළා ඒකට කාම ඡන්දේ කියන තැනදී කාමයට ඇති කැමැත්ත අපිට පේන්නේ අද රූපය තුල. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික තුල තමයි අපිට කාමයට තියෙන කැමැත්ත පේන්නේ. එතකොට අපි කැමති උනේ කාමයටයි. හැබැයි කාමයේ ඉෂ්ට කරනවා වගේ පෙනෙන රූපෙනයි. ඒක නිසා රූපෙට කැමති වුණා. නැත්නම් මට ඇත්තටම අවශ්‍ය කරන්නේ රූපේ නෙමෙයි. රූපේ මට අවශ්‍ය නැහැ. අවශ්‍ය මට කාමය ඇති කරගන්න වස්තුව. සතුට ඇති කරගන්න වස්තුව. ඒ සතුට ඇති කරන්නේ, ඒ කාමය ඇති කරන්නේ රූපේ පැත්තේ. ඒක නිසා මම මේ රූපෙට කැමතියි. අන්න ඒ මත්තමයි ආශ්‍රව ටික සකස් කරලා දෙන්න හේතුනේ. එතකොට කාම ඡන්දේ කියන එක කාමයට ඇති කැමැත්ත අපිට නියෝජනය කරලා තියෙන අපි රූපෙට කැමතියි කියන එක. එතකොට මෙතනදි කියන්නේ මේ දෙක දෙකක් හැටියට දකින්න. රූපය නීවරණීයයි. රූපය කියන්නේ නීවරණ නෙමෙයි. නීවරණීය ධර්මයක්. එතකොට නීවරණීය රූපේහි නීවරණ ධර්මතා ටික දකින්න එපා. ඒ වගේම නීවරණවල නීවරණීය වූ රූපේ දකින්නත් එපා. ඔගලන්ට කාමච්ඡන්දේ කියනකොට රූපේ දකින්න එපා. කාමච්ඡන්දේ කියන එක වෙනම දකින්න. කාමච්ඡන්දය කියන එක තමන්ගේ හිතේ ඇති කරගත්ත දෙයක් රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වන තැනක තමන්ගේ චිත්තසංතානය තුළ ඇති කරගත්ත දෙයක් තමයි කාමච්ඡන්දය කියන එක. එතකොට කාමච්ඡන්දය හැම වෙලාවකදීම හදලා දීලා තිබුණේ තමන්ගේ සිත තුළ ඒක අපිට පෙන්වන්නේ හැබැයි එළියේ තියෙන දෙයට කැමති වගේ. ওই දෙක දෙකක් කරගන්න අද අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ව්‍යාපාදය ව්‍යාපාදය කියන එක නීවරණයක් නිවන ආවරණය කරන ධර්මයක් නීවරණ ධර්මයක් එතකොට මේ ව්‍යාපාදයේ එතෙන්නේ ව්‍යාපාදයේ ගෙතෙන්නේ ව්‍යාපාදයේ ඇති වෙන්නේ ඇති බවට හම්බෙන රූපයක් අනුව රූපයක් මත එතකොට පටිඝ නිමිත්ත තමයි ව්‍යාපාදයේ පැවැත්මට හේතුව වෙන්නේ පටිඝ නිමිත්තන් වික්ඛවේ අයෝනිසම් මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ uppajjati uppannōchēv uppannāchēv vyāpādo bihiyo bhavāya vetulāya samvattate නූපන් ව්‍යාපාදයේ උපදවන්නේ හේතු වෙන්නේ මොකද්ද? පටිඝ නිමිත්ත මේ පටිඝ නිමිත්ත නූපන් ව්‍යාපාදයේ උපදවලා බිහියෝ භාවාය වේපුල්ලාය විපුල බව පිණිස බොහෝ කිරීම පිණිස පවතිනවා. එතකොට බොහෝ කිරීම පිණිස විපුල බව පිණිස පවතින මේ ව්‍යාපාදය හැම වෙලාවකදීම පතිත කරලා තියෙන વિષය තමයි රූපය කියන එක. හිරු එළිය කියන එක අපි කියනවා නම් නීවරණය හැටියට ඔය හිරු එළිය පතිත කරන්න අවශ්‍ය වුණ භූමිය වගේ දකින්න වස්තුව වගේ දකින්න රූපේ කියන එක. එතකොට බිම අපිට හිරු එළිය දකින්න උපකාරයක් විතරයි හැම වෙලාවකදීම. කොයි වෙලාවකවත් අපිට බිම නැත්තම් හිරු එළිය දකින්න පුළුවන් කමක් නැහැ. නැත්තම් පිහිටා හිටින්න තැනක් නැත්තම් අපිට කවදාවත් හිරු එළිය දකින්න වෙන්නේ නැහැ. අපි හිරු එළිය දකින්නේ පිහිටා හිටින්න තැනක් තියෙන නිසා, පිහිටන මත්තමක් තියෙන නිසා. එතකොට ඒ නීවරණය කියන එක ඇති නිසා තමයි අපිට රූපය කියන එක නීවරණීය වූවක් ලෙස ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට නීවරණය කියන නීවරණීය වූ රූපය ප්‍රකට වෙලා තියෙන්නේ නීවරණය නිසා නීවරණය ප්‍රකට වෙලා තියෙන්නේ රූපය නිසා. අවිද්‍යාව කියලා කියනකොට මේ අවිද්‍යාව හැම වෙලාවකදීම යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාදය හැම වෙලාවකදීම යොදාගෙන තියෙන්නේ. අපි රූපයත් එක්ක රූපය ඇති කල්හිමයි. රූපේ යොදලා රූපයත් එක්ක ගැට ගහලා අරගත්ත මට්ටම කියන ව්‍යාපාදේ නැති දෙයක නෙමෙයි. ඒ වගේම තමයි තීන මිද්දේ. තීන මිද්දේ කියන කාරණාවක් හැම වෙලාවකදීම තීනය සහ මිද්දේ කියලා කාරණා දෙකක් තියෙනවා. තීනය කියලා කියනවා සිතේ නැලි ගතියට නිද්දේ කියලා කියනවා කයේ මෙරි ගතියට. එතකොට අරති සංදි විජම්බිකා බක්ක සම්මදෝ කුසීතෝච දීනත්තා. මේක තමයි හඳුන්වන්නේ අපිට මේ තීන නිද්දේ ගැන. කුසල ධර්මයේ අධිකුසල ධර්මයේ නොයල්ම ඒ වගේම අපිට ඇති වෙන කම්මැලිකම් තියෙනවා නම් නිදිමත් ගතිය, නිදිබර ගතිය, වෙහෙස, විඩාව තියෙනවා නම් ඇඟමැලි කඩන බස්මතය කියන ගතියක් තියෙනවා නම් මේ ඔක්කොම තීන නිද්දේ නිසා ඇති වෙන ලක්ෂණ. තීන නිද්දේ කියන එක හැම වෙලාවකදීම රූපය ඇතිකල්ලි රූපයත් එක්කම අපි පවත්ගෙන යන ධර්මයක්. රූපය කියන එක නීවර නීයයි එතකොට නීවරණේ පවත්වන්න අපිට පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකදීම නීවරණීය වූ රූපයක් එක්ක. එතනදී රළු විදිහටම කියනවා නම් අපිට තීන මිද්දේ කියන දේ පවත්වන්නත් ඇති කරගන්නත් හේතුව තමයි අපේ මේ කාය කියන කායික ප්‍රවැත්ම පැත්ත. එතකොට අපි වේලාවක හිතට විවේක දෙන්න කැමති, වගේම වේලාවක කායට විවේක දෙන්න කැමති. එතකොට අපි කායට විවේක දෙන්න කායික පැත්තෙන් බලනවා හිතට විවේක දෙන්න චෛතසික පැත්තෙන් බලනවා. හැබැයි ඕකට තමයි තීන මිද්දේ කියන ලක්ෂණය කිව්වේ. ඇති දේවල් මත දුවල දුවල දුවල දුවල හෙම්බත් වෙන හති වැටෙන හිතට අපි ඇති දේ මතම නවාතනක් හදලා දෙන එකට කියනවා තීන මිත්‍ය කියලා. පොඩි වෙලාවක් විස්රාම ගන්න දෙනවා. අපි කිව්වොත් අපි නිදා ගන්නවා. තීන මිත්‍යය. එතකොට නිින්ද යනකොට අපේ කායික වෙනස්කම් ඇස් දෙක පියවිලා ඔළුව කඩාගෙන වෙන බව තියෙනවා නම් මේක තමයි තීන මිද්දේ තියෙන ලක්ෂණය. අපි කායිකව විවේකී දෙන්න හදනවා. එතකොට මානසිකවයි ඇති වෙන ගතිය නීවරණය අපිට පේන්න තියෙන කායිකව රූපේ පැත්තෙන්. එතකොට රූපේ නීවරණීයයි කියලා කිව්වේ රූපේ කියන එක මේ නීවරණය මෙහි හදාගන්න උපකාර වුණ හේතු වුණ ධර්මතාවය විතරයි. හැබැයි ඒක රූපය හසු වෙලා තියෙන්නේ නීවරණයන්ගෙන් යුක්ත මනසකට. එකින් එකට සීනි බෝතලේ කතාව නොකියුවත් අපිට දාගන්න වෙනවා එකින් එකට සීනි බෝතලේ කතාව. ඒ වගේමයි උද්දච්ච කුක්කුච්චය උද්දච්ච කුක්කුච්චය කියලා කිව්වේ හිතේ තියෙන විසිරුණු ගතිය. කුකුස් කරන ගතිය, සැක කරන, කුකුස් කරන, කුකුස් උපදවන ගතිය. එතකොට මේ හිතේ තියෙන කුකුස් කරන ගතියට කිව්ව උද්දච්ච කුක්කුච්ච කියලා හරියට අලුගොඩට පොල්ලකින් ගැහුවාගේ කියලා අපි සරින් කතා කළේ පොල්ලකින් ගැහුවාම අලුගොඩ විසිරෙනවා. ඒ වගේ මේ හිතත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණ හැමතැනකම හිත විසිරිලා. හරියට අලුගොඩකට පොල්ලකින් ගැහුවාගේ අපිට එකින් එකට එකින් එකට හිත අරමුණු ගෙනත් දෙනවා ගෙනත් දෙන එකින් එකට පැන පැන පැන පැන යනවා. පාවිමින් යනවා. ඒකට ඒකට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඒ ඔක්කොම රූපයේ ඇතිකල්ලි රූපයේ තියෙන ගතියත් එක්ක ගෙනල්ලා දෙන මට්ටම. ඊට පස්සේ විචිකිච්ඡාව විචිකිච්ඡාව කියන එක අපි කතා කළා සැකය. එතකොට උද්දාදී අටතන තියෙන සැකය ගැන කතා කළා විචිකිච්ඡාව කියලා මෙන්න මේ වලට කියනවා නීවරණ කියලා. අවිද්‍යාව කියන එකක් නීවරණයක් හැටියටම යොදනවා. එතකොට මේ නීවරණ ධර්මතා ටික ඇති කරගන්න හිත උන අර්ථයෙන් රූපේ දිහා බලාගෙන කෙනෙකුට පුළුවන් නීවරණ ඇති කරගන්න. රූපේ ඇති කල්ලි තමයි නීවරණ ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ වගේම නීවරණ ඇති කල්ලි තමයි එයාට රූපේ හදලා දීලා තියෙන්නේ. එයාට කාමච්ඡන්දේ ඇති කල්ලි තමයි එයාට කාම උපාදානය හතර දෙන්නේ. උපාදානය ඇති කල්ලි තමයි කාම භවය හතර දෙන්නේ. කාම භවයේ ඇතිකල්ලි තමයි ඇත කාම භවයේ ಜಾති ආදලා දෙන්නේ. එතකොට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ඔක්කොම ටික යාට ලබන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ එකම ධර්මතාව ධර්මතාවය නිසා. නීවරණ කියන ධර්මතාවය නිසා. එතකොට එයාට රූපේ නීවරණයටත් නීවරණ රූපයටත් උපකාර කරලා තියෙනවා. නීවරණ සහිත මනසට රූපය හම්බෙලා තියෙනවා රූපය හම්බෙන මනසට නීවරණ ටික හම්බෙලා තියෙනවා දැන් එතකොට ඔන්න ඔය විදිහට අපිට නීවරණීයයි කියන එක යටතේ රූපේ කතා කරන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ තුලත් අපි වෙනද කතා කරනා වගේම අපිට වෙන් කරගන්න පුළුවන් වුණොත් ඇයි රූපෙට නීවරණයයි කිව්වේ නීවරණ ධර්මතා ටික මොකද්ද? එතකොට නීවරණ රූපේ නැත් රූපේ නැද්ද කියන ওই ලක්ෂණ ටික වෙන් කරගත්තොත් ඒකම තමයි අපේ ජීවිතේ භාවනාව වෙන්නේ ඒකම තමයි අපිට වැදගත් වෙන සම්දිස්ථානෙ වෙන්නේ ඒක නිසා ඒක බොහොම වැදගත් කාරණා ටිකක් අපිට නාම රූප පරිච්ඡේදයක් කරන්න පුළුවන් නාම රූප දෙක වෙන වෙන වශයෙන් දකින්න පුළුවන් බොහොම වැදගත් කාරණාවක් ඒක නිසා ඒ ටික අපි අපේ ජීවිතයේ ප්‍රායෝගික භාවනාවක් විදිහට නැතිනම් ප්‍රතිපදාවක් තුළ අපේ දර්ශනය ප්‍රකට වෙන විදිහට යොදා ගන්නවා නම් ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ අපි නිකම් පාඩමක් ඉගෙන ගන්නට වඩා. ඒක නිසා කාටවත් මේ ධර්මතාවයන් මානසිකාරය කිරීම තුළ යෝනිසෝ මානසිකාරය સિદ્ધ කරගෙන ඉක්මනින්ම මේ සසර දුකින් ඈතර වීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියන යම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේදී සිද්ධ කරගත්ත මේ සිල් කුසලය අපි මේ මොහොතේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පරමයෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ සාහු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ දෙනමතම මේ සියලු කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු කාරණිකාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණිකාවක්ම වෙත්වා කියලා සාදු කියන්නේ නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ සැලසේවා කායික මානසික සුවතාවයේ සැලසී දෝරකටක බහන් කර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ ශ්‍රේ සාක්ෂාත් කර ගැනීමටම මේ සීල කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරු සාදු කියලා කියනවා ගන්න හැම දිනකටම